නිල්ගුණ පුරා කොළඹ ගරින් 105.7 වෙද්දී හැම කෙනෙක්ම මේ සූදානමට බොහොම ආදරයෙන් එකතු වෙනවා. ඒ වෙන මොකවත් හින්දා නෙවෙයි ಭಾರತ සිනමාවේ මුල්ම ගීත රස විඳින්න පුළුවන් තැන නිසා. ඒ තැනට ඔබ ඉල්ලීමුත් එකතු වුනහම තව රසබර ගීත එකතුවක් බවට මේක හැදෙනවා. ඉතින් මේ හැදෙන්න හැමදෙනාගේම දායකත්වය ලැබෙනකොට අපිත් උපරිමයෙන් උත්සාහ කරනවා මధుර සංජලි වැඩසටහනේ රසවත්ම ගීත ටික ඔබට දෙන්න. ඒ දෙන වේලාව ලංකාවේ රජමාන්තර ජාලය ඔස්සේ අපිව රස වේදෙන ආදරණීය මිතුරන් ගොඩක් දෙනෙක් අපේ සමග රැඳිලා ඉන්නවා. ඉතින් මේ රැඳුණු මිතුරන්ට අදත් බොහොම ආදරයෙන් අපි පිළිගන්වන්නට කැමතියි. ಭಾರತ සිනමාවේ ඒ නියුරු මතකයි. 49 මේ ගීතය ගායනා කරනවා ලතා මංගেশකර් මොහම්මද් රෆි සමග ජී.එම්. දුරානි ලතා මංගেশකර් විසින් ගායනා කරන ලද ගීත අතුරින් ඇයගේ මුල් කාලයේදී වඩාත්ම ජනප්‍රිය වුණු ගීතයක් ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ මොතිලාල් සහ මීනා ශෝරේ මේ ගීතේ ජනප්‍රියත්වය නිසා මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපණය කරපු මීනා ශෝරිත විරුදාවලියක් ලැබෙනවා ලාරලපග්ගල් නමින් මේ ගීතය නිසාම මේ ගීතය නිසාම ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මේ ගීතය කොයිතරම් ජනප්‍රිය වුණාද කියලා. චිත්‍රපටය නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කළේ රූපී ශෝරේ සංගීතවත් කළේ විනෝද් කීපද රචකයා අසීස් කශ්මීරි. මෙතරම් ඔබට මතකද මේ බෞද්ධ බෞර චිත්‍රපටයේ අඟුලිමාල් චිත්‍රපටයයි. දැන් ඉන්දියාවේ තාම ජනප්‍රියත්වයට පත් වුණු මේ චිත්‍රපට දෙක ලංකාවේ අතිසාර්ථක අන්දමින් තිරගත වුණු චිත්‍රපට දෙකක්. ඒ වගේම ඔබට තවත් එක දෙයක් කියන්න ඕන මේ බෞද්ධ බෞර චිත්‍රපටය ගැන අනුරාධ මතක් කරපු නිසා. සංජේ ලීලා බංසාලි මේ බෞද්ධ බෞර චිත්‍රපටය 2020 වසරේදී මේ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයේ වැඩසටයුතු පටන් ගන්නවා කියලා දැනට අන්තර්ජාලයේ රාවයක් තියෙනවා. ඒ මතක් කිරීමත් එක්ක මිතුරනි දැන් මේ චිත්‍රපට දෙකේම රංගපාපු රංගන ශිල්පියා ඔබට මතක ඇති. ඒ තමයි බහාර භූෂන්. බොහෝ විටක ಭಾರತ සිනමාවේ අඟුලිමාල කියන විරුදාවලියලත් රංගන ශිල්පියා. ඒ වගේම තමයි ඔහු රංගපෑ චිත්‍රපට අතරින් බහුතරයක සංගීතවේදිකෙකුගේ හෝ කවියෙකුගේ චරිතයක් තමයි නිරූපණය කළේ. එයත් විශේෂත්වයක් බවට පත් වෙන 1920 වසරේ තමයි ඔහු උපත ලබන්නේ. ඔහු සමග නිම්මි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානවා. බසන්ත් බහාර් 1956 ඔබ කීවා හරි. භාරත් භූෂන් මේ චිත්‍රපටයේ රංගපාන්නේ සංගීතවේදියෙකුගේ චරිතයක්. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ශ්‍රී විශ්ව ಭಾರತಿ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා රාජන් නවාතේ. පද්මශ්‍රී ශංකරසා ජයකිෂන් සංගීතවත් කළා දීපද රචකයා ශෛලේන්ද්‍ර. ගීතේ ගාන කරනවා ලතා මංගেশකර සමග මන්නාඩේ ඩේ නිම්මි සහ ಭಾರತ್ භූෂන් වෙනුවෙන් චිත්‍රපටයේ ස්වාමීන් අපිට කතා කරන්න මధుර සංජලි වැඩසටහන කියන්න ලියන්න අපි සූදානම් මේ ගීත ඔබට රස විඳින ලබා දෙන්න. අපේ දුරකථන අංක 0662223600 0662223600 මේ වෙලාවේ කතා කරනවා නම් එහෙම නැත්නම් ලියන්න නිෂ්පාදක මధుර සංජලි තනිගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දාමුළු. අපි යමු 1959 වසරේ පෙරගත වුණු ස්කූල් මාස්ටර් චිත්‍රපටයේ ගීතයකට. නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ බී.ආර්. පන්තිලු. සංගීතවත් කලා වසන්ත දේශායි ගීපද රචකයා ප්‍රදීප් ලතා මංගেশකර සමග කලාත්මක මේ ගීතේ ගායනා කරනවා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ රාජම්මා සහ බීආර් පන්තුරු बता दे अब क्या है इरादे बुलबुल කිසි විටක ආගන්තුකයෙකු වෙන්නේ නැහැ. විටක සිනමාවේ ආදරණීය පෙම්වතා ලෙස වර එක දෘෂ්ටයා ලෙස සංගපෑමෙන් දස්කම් පෑමේ නළුවා 50 60 70 කියන දශකයන් වල සිනමාවේ හිටපු දක්ෂ රංගන ශිල්පියෙක් බහක සිනමාවේ ඔහු තමයි ප්‍රේමනාත්. ප්‍රේමනාත් කියන සඳහන් කරේ ප්‍රේමනාත් සහ ශශිකලා රංගන දායකත්වය ලබා දෙන මේ ගීතය අපි රස විඳින නිසා. අපි හයක් 1955 නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ රාමන් ලාල් දේශායි සංගීතවත් කලා සාදර් මලි ගීත රචකයා ආසත් ජයපුරි මේ ගීතේ ගායනා කරන ප්‍රේම්නාත් වෙනුවෙන් චිත්‍රපටයේ හේමන්ත් කුමාර් गरीबों का दिल हो वतन के जबान मैं गरीबों का दिल हो वतन के जबान बेकसों के लिए प्यार का आत्मा बेकसों के लिए වහන්සේගේ නැගණිය විදිහට තමයි රංගන දායකත්වය ලබා දුන්නේ. හැබැයි පසු කාලයේදී ಭಾರತ සිනමාවේ ආදරණීය පෙම්වතිය බවට පත් වෙනවා මේ දක්ෂ ස්වරූපී නිලිය. විශේෂයෙන්ම 50 60 70 කින දශකයන් තුල දස්කම්පාපු නන්දා 1939 වසරේ ජනවාරි මාසයේ 8 වෙනිදා තමයි උපත ලැබුවේ. ඇය නිම්මි සමග ධර්මේන්ද්‍ර සමග මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානවා. ඒ තමයි ආකාශදීප් 1965 තිරගතව ශ්‍රී රංගම් චිත්‍රපට නිෂ්පාදනයක් මේ අධ්‍යක්ෂකවරයා ආනි මජුම්දාර් සංගීතත් කලේ චිත්‍රගුප්ත ගීපද රචකයා මජ්රු සුල්තාන්පුරි මේ ගීතේ ගායනා කරනවා මොහම්මද් රෆි චිත්‍රපටයේ ධර්මේන්ද්‍ර නන්දේ 600 0.66යි 22 601 තව ගීත තුනක් විතර අපිට අහන්න කාල වෙලාවක් තියෙයි මම හිතන්නේ දේවදාස් චිත්‍රපටයේ ගීතයකට යමු 1955 තිරගතුන් තම රසවත්ුණු ගීත තිබුණා වජන්තිමාලා මෙහි ප්‍රධාන චරිතයක් රඟපානවා අපි දන්නවා රෙදි තිරේ රංගනයෙන් වගේම නර්තනයෙන් උපගැන්වූ රංගන ශිල්පිනියක් විදිහට තමයි වජන්තිමාලාව හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ වගේම දිලීප් කුමාර් සචිත් රසෙන් ඇතුළු පිරිස මේ අන්තිම දායකත්වය ලබා දෙන්නේ. නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ බිමල් රාජ් චිත්‍රපට වෙනුවෙන් බිමල් රාජ් සංගීතවත් කලා සචින් දේවගමන් ගීපද රචකයා සයිඩ් ලුදියාන්වි මේ ගීතය ගායනා කරනවා ලතා මංගেশකර චිත්‍රපටයේ වයජන්ති මහලා වෙනුවෙන් වසරේ චිත්‍රපට 300කට අධික ප්‍රමාණයක රංගනයෙන් දායක වුණු ඇය 50 60 කියන දශකයන් වල හින්දි හා මරාඨී සිනමාවන්ට නැතුවම බැරි දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත් වුණා. ඒ වගේම ඇයගේ තවත් විශේෂත්වයක් තමයි මේ කතක් නැටුම් ශෛලියේ මනාලෙස ප්‍රගුණ කළ ශිල්පිනියක බවත් විශේෂයෙන් මතක් කරන්නට ඕන දශක හතරක් Tamanගේ සිනමා ජීවිතය තුළ ගත කරපු ඇය තමයි උෂා කිරන් කියලා කියන්නේ. උෂා කිරන් දිලිප් කුමාර් රංගන දායකත්වය ලබා දුණු මිෂපීරු චිත්‍රපටයේ ගීතයක් අපි තෝරාගන්න 1957 තිරගත වුණු. නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ ඍෂිකේෂ් මුඛර්ජී, සංගීත කලා සලිල් චෞधरी. ගීත රචකයා ශෛලෙන්ද්‍ර ගීත ගායනා කරනවා කිෂෝර් කුමාර්. La la la la la la la la la la la la la la मुन्ना बड़ा प्यारा अम्मी का दुलारा मुन्ना बड़ा प्यारा अम्मी का दुलारा कोई कहे चांद कोई आंख का तारा कोई कहे साथ कोई आंख सकारा हंस तो भला लगे रोए तो भला लगे हमको तो उसके बिना कुछ अच्छा न लगे जियो मेरे लाल जियो मेरे लाल तुमको लगे मेरी उम्र जियो मेरे लाल मुन्ना बड़ा प्यारा अम्मी का दुलारा कोई कहे चाँद कोई आंख का तारा हाँ, चूल्हा एक नीलू माँ से बोला क्यों फूकती है चूल्हा क्यों न रोटियों का पेड़ हम लगा ले आम तोड़े रोटी तोड़े रोटी आम खा ले क्यों न रोटियों का पेड़ हम लगा ले आम तोड़े रोटी तोड़े रोटी आम खा ले काहे कले लोज लोज तुझे झमेला मम्मी को आई हसी सच वो कहने लगी लाल मेहनत के बिना रोटी किस घर में पति जियो मेरे लाल जियो मेरे लाल ओ जियो जियो जियो जियो जियो मेरे लाल मुन्ना बड़ा प्यारा कम्मू का दुलारा कोई कहे चाँद कोई आंख का तारा एक दिन में टुका मुन्ना ढूंढे न मिला मुन्ना एक दिन सुखा मुन्ना ढूंढे न मिला मुन्ना बिस्तर के नीचे कुर्सियों के पीछे देखा कोना सोना सबसे साथ नीचे कहाँ गया कैसे गया सबसे परे था सारा जग ढूंढ सके नहीं मुन्ना न मिला मिला तो प्यार भरी माँ की में मिला जियो मेरे लाल जियो मेरे लाल तो तुमको लगे मेरी उम्र जियो मेरे लाल मुन्ना बड़ा प्यारा अम्मी का दुलारा मुन्ना बड़ा प्यारा अम्मी का दुलारा कोई कहे चाँद कोई आँख का तारा कोई कहे चाँद कोई आँख का तारा මෙතුණි 50 දශකයේ අග භාගයේ තිරගත වුණු 1959 සුජාතා චිත්‍රපටයේ ගීතකින් තමයි අද අපි වැඩසටහන නිමවටපත් කරන්නේ. නූතන් මෙහි ප්‍රධාන චරිතයක් ළඟ තව අති දක්ෂ රසයන් දෙලියක් විදිහට තමයි අපි නූතන් හඳුනාගන්නේ. නිල්දත් ශශිකලා අනිත් රංගන ශිල්පීන් ශිල්පිනියන් විදිහට මේ චිත්‍රපටය රඟපෑවා. 1959 සුජාතා නිෂ්පාදන කොට අධ්‍යක්ෂණය කළ විමල් රොයි චිත්‍රපට වෙනුවෙන් විමල් රොයි සංගීතය සහ ගානය සචින් දේව බර්මන් ගීපද රචකයා මජ්රු සුල්තාන්පුරි එසේනම් මිතුරනි අදට අපිට සමුගෙන යන අවසර ලැබෙන සතියේ අපි නැවත ඔබ සමග මුණ ගැසෙන බලාපොරොත්තු වෙමින් ඉතින් ඔබට පිළිවන් අපිට ලියන්න අපේ ලිපිණේ නිෂ්පාදක මధుර සංජලි සංගීත ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක මధుර සංජලි සංගීත ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනයේ කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව Come on.